උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහනින් අද අපි බලාපොරොත්තු වෙනවා වෙනදා ඉදිරිපත් කරන පොත්පත් නැත්නම් හඳුන්වා දෙන පොත්පත් වලට වැඩි වෙනස් ආකාරයක පොතක් අපි හඳුන්වා දෙන්න. පොත් වර්ග තියෙන හුඟක් හැම පොතක්ම වටිනවා. ඒ පොතේ අපේ ಗುಣ නුවණ දියුණු කරන දෙයක් තියෙනවා නම් ඒ કોઈ පොතක් අපිට වටිනවා. ඉතින් මේ වර්ගයේ පොත් තියෙනවා. අද අපි ඔබට හඳුන්වා දෙන්න යන්නේ එක පැත්තකින් අපේ රටේ විශේෂ ක්ෂේත්‍රයක දීර්ඝ කාලයක් තමන්ගේ සහජ කුසලතා කැප කරලා අපේ රටේ ජනතාවට සතුටක් ආස්වාදයක් ප්‍රබෝධයක් සැනසෙල්ලක් ඒ වගේම යම්කිසි ಗುಣධර්ම පිළිබඳ හැඟීමක් උනත් ඔවුන්ගෙන් අපිට ලැබිලා ඇති අන්න ඒ වගේ චරිත ගැන ලියාපු පොතක් තමයි අද අපි ඔබට හඳුනා දෙන්න යන්නේ. මේ ක්ෂේත්‍රය සිනමා ක්ෂේත්‍ර විශේෂයෙන්. ඒකට අදාළ වෙන්න පුළුවන් වේදිකාවක් විශේෂයෙන් සිනමාව. රීතිය. දැන් මේ අද ඔබට හඳුන්වා දෙන්න යන පොතේ නම රිදී තිරේ උපකල තරු මේ රිදී තිරේ උපකල තරු ගැන කතා කරනකොට අපිට කවදාවත් මේ අමතක නොවන නමක් තියෙනවා. අද කියන්නේ මේ දීර්ඝ කාලයක් තිස්සේ පුවත්පත් වලින් මේ රිදී ඉතිරේ උපකල තරු ගැන ඒ වගේම රිදී ගායකයෝ ගැන විවිධාකාර අත්දැකීම් ලබාගෙන වුන් හම්බෙලා මුණ ගැහිලා කතා කරලා ඉතාමත්ම කැපවීමෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලිපි ලියලා ඒ වගේම මාධ්‍යෙන් උන් හඳුන්වා දීලා විශාල කැපකිරීමක් කරපු කෙනෙක් තමයි අපිට සිහි වෙන්නේ ඔහුගේ නම තමයි. ඔහු හෙන්රි ප්‍රේශාන්ත මෙන්ඩිස් කියන රසිකයා සහෘදයා සත්පුරුෂයා. විශේෂයෙන් සත්පුරුෂයා කියන නම මම විශේෂයෙන් යටින් ඉරක් ඇඳලා වගේ මම හඳින් කියන්න කැමතියි. මොකද ඔහු නිස්සරණ අධ්‍යාශයෙන් තමයි මේ කාර්යය කරන්නේ. ලාභ ප්‍රයෝජන වාසී තනතුරු ඒවා ලබාගෙන මේ මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ නිසරණ අධ්‍යාසයෙන් අර අපිට සතුට ප්‍රබෝධය දුන්න ඒ සාහජ කුසලතා පූර්ණ නළුලියන් ගායක ගායිකම් වෙනුවෙන් හෙන්රි ප්‍රේශාන්ත මෙන්දිස් මහත්තයාට අපි ආරාධනා කරලා දැන් අපිත් එක්ක ඉන්නවා පෙරවදනට ඇවිල්ලා මම මේ ඔබේ පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙන්දිස් මහත්තයා මම කැමතියි අහන්න දැන් මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ කැපකිරීම කරන්න මුලින්ම කොහොමද ඔබට හිතක් පහළ වුණේ? සමහර විට පුංචි කාලෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැටවන කාලේ පාසල් වී මොකක් හරි ප්‍රබල හේතුවක් තියෙන්න පුළුවන්. අන්න ඒ කතාව කිව්වොත් හොඳයි මම හිතන්නේ මේක අපි මේ මේ පටිගත කරලා තියන්න ඕනේ. ඔබගේ චරිතයක් කොහොමද මේ වගේ දෙයකට කැපවීම ආරම්භ කළේ කියලා කියන්නකෝ අපිට. මම හිතන කන්නාත්මවත් නෑ ඒක හරි වැදගත් කියලා මොකද මම 1958 තමයි පත්තර කලාවේදී කරන්න හිතුවේ 58 58 දැනට මම අවුරුදු 60ක් පත්තර කලාවේදී කැටිර වැඩ කරලා තියෙනවා මුලින්ම මං සිනමා රසිකයෙක් ලංකා චලනචිත්‍ර කියන සිනමා සංග්‍රහව අරගෙන කියවන කෙනෙක්. ඔය කාලේ මම මොරටුවේ ඉඳලා කොළඹ ග්‍රෑන්ඩ් පාසර් ස්ටුඩියෝ එක වැඩ කරේ. එතෙන්ට එනකොට මට මගදී හම්බෙන ආතර් අමරසේන කියන ලේඛක මහත්මයා. එතුමා ඇවිල්ලා ලංකා චලනචිත්‍රයේ උපකර්තෘ. ඉතින් එතුම අපිට එනකොට දුම්රියේ හැමදාම නන්දලියෝ ගැන කතා කරනවා. සෝම්පාල රණවීර මහත්තයාද කර්තෘ? සෝම්පාල රණවීර මහත්තයා තමයි කර්තෘ. මොකද මමත් ඒ ගැටවල කාලේ චලනචිත්‍ර කිව්වල තියෙනවා ඒකයි. ඔව් එතකොට ඊට පස්සේ දැන් රුක්මනි දේව ගැන කතා කරනකොට මම ඉතාමත් ආසාවෙන් ඕක අහගෙන ඉන්නවා. ඔහොම ඉන්න අතරතුර මම කොළඹ රැකියාව මාරු වෙලා මීගම කුච්චිකඩේ රස්සාවට ගියා. ගියාම අමරසේන මාස්ටරත් කියලා ඔක්කොම කරලා ගියේ. එහෙටි මට හිතුණා දවසක් ඒ ලාසරස් කියන ස්ටුඩියෝ එකේ වැඩ කරේ ඉන්න ගම රුක්මන් දේවිය බලන්න යන්න ඕනයි කියලා. මම එතකොට කොට කලිසම් ඇඳගෙන ගහලා කොට කලිසම ඇඳගෙන බයිසිකල් එකකින් ගියා අඟුරු කාල මුල්ලේ රුක්මන් දේවිය ඉන්න ගෙදරට. ගිහිල්ලා තාප්පෙට බයිසිකලේ හේත්තු කරලා තාප්පෙ තිබුණ පොඩි සීනුවක් නාද කරා. නාද කරලා විනාඩි 5ක් විතර තාප්පෙ කියන්නේ ඒගොල්ලන්ගේ ගේ වටේ තියෙන තාප්පය. තාප්පේ රෝස පාට තාප්පයක් ගේත් රෝස පාටයි. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට උඩින් ඇවිල්ලා ඇයි මොකද කියලා ඇහුවා මම උඩ බැලුවා බැලුවම මට නිකන් කියන කට උතර නැතුව ගියා ඒ රූපේ දැකලා මම වශී වුණා දිව්‍යංගනාවක් වගේ පේන්නේ නේද සම්පූර්ණ දිව්‍යංගනාවක් හරි පුදුම මේ සතුටක් මම ලැබුවා ඊට පස්සේ මම ඇයි මල්ලි ආවේ කියලා මම කව මම ආවේ දේශයක් කවම්මන්නේ කියලා පොඩ්ඩක් ඉන්නේ කියලා මට ඇහෙන ඇතුලේ ඉඳන් කියනවා එඩි අපේ හිතවතෙක් ඇවිල්ලා ඉන්න කියලා පස්සේ දෙන්නත් එක්ක ඇවිල්ලා දොර ඇරලා මාව ඇතුළට ගත්තා. අරගෙන ඉස්සරහා සෙටියක් තියෙනවා. එතන වාඩි වුණා. මම මැද්දෙන් දෙන්න දෙපැත්තෙන් හරියට නිකන් මට මේ රටක් රාජ්‍යයක් ලැබනවා වගේ. ඒ කියන්නේ මම ආස කරන නිලිය දැන් මගේ ළඟ ඉන්නේ. මේ මම ඉතන ආශ්‍රය කරලා බොහොම ළඟ සම්බන්ධයක් තියෙන කෙනෙක් වගේ තමයි හැසුරුනේ. හැසුරුනේ. ඊට පස්සේ ඉතින් කතා කර කර ඉඳලා ඉතින් එයාගේ හිටියා ලේකම්වරයෙක් මම හිතන්නේ සිංහල සිනමාවේ ලේකම්වරයෙක් හිටියේ නිවිය රුක්මනී දේවිය තමයි. පස්සේ එයා ඇවිල්ලා මට තේපෙන් සංග්‍රහ කරලා ඔක්කොම ඉවරලා පැය දෙක තුනක් විතර කතා කර කර හිටියා. පස්සේ මම කිව්වා ඩේසියක්ක මං ආසයි ඔයාලත් එක්ක පින්තූරයක් ගන්න කියලා. ඊට පස්සේ ඊගාලේ නෑනේ මේ දැන් වගේ පහසුකම් ඊට පස්සේ මම ඒ දෙන්න එක්කන් ගිහලා ගෙදර ඉස්සරහ අපිට තිබුණ අඹ ගහ. අඹ ගහ ළඟ තියලා ඉතින් එදීවයි රුක්මනීවයි ගන්නකොට ඇත්තම මට මේ හරි පුදුම හිතුණා මට හිතෙනවා මේ ලංකාවේ ඉන්න රජිනී රජුරොන්නයි නේද මම මේ අතින් අල්ලන්නේ කියලා. ඒ සතුට විඳගෙන මම ඒක තමයි මෙන්දිස් මහත්තයා වුන් ගැන මේ රටේ ජනතාව පිළිගත්තේ පිළිගත්තේ එහෙමයි ඊට පස්සේ මම ඉඳලා පින්තර ගත්තා අරගෙන මම කොළඹ ඇවිල්ලා ඒ කාලේ තිබුණා බොක්ස් කැමරා කියන එක 620 කියලා ෆිල්ම් එක ඒක දිග ෆිල්ම් එකක් ඕකත් අරගෙන ඇවිල්ලා මම ආතර විමර්ශන මහත්තයා හම්බෙලා මම කොහොම එහෙමයි කියලා පින්තර බැලුවා බල්ලා කොහොම මේක ෂෝක් පින්තූරයක් මේක අපේ කතුරු සෝම්පාල් රණීර මහත්තයාට පෙන්නලා අපි යමක් කරමු කියලා ඊට පස්සේ ඉතින් කතා කරලා ගියා ගිහිල්ලා මං කොච්චි කඩේ තේබුන්න යනකොට මට පේනවා දෙමළ කඩේක ඉල්ලලා තියෙනවා මේ චලනචිත්‍රේ මං ගත්ත පින්තූරේ මුල් පිටුවේ. ඉතින් මට කියන්නේ සතුට දැන් මේ කියලා නිම කරන්න බෑ. ඊට පස්සේ මම සංගර 10ක් ගත්තා. ඒ කාලේ 720යි සංගරාව. සංගර 10ක් කරගෙන යාළුවන්ටත් තපල් කරා. කරලා ඊට පස්සේ උන්නේ එදාම හැන්දෑවේ ආවා රුක්මනී දේවිලා ගෙදරින් කාර් එක. එයාට තිබුණ හොඳ ලස්සන පොඩි කාර් එකක්. ඒ කාර් එක ඇවිල්ලා ඩ්‍රයිවර් කතා කරලා කවුද කියලා මාව එක්කන් එන්න කිව්වා යුවා. ඉතින් දැන් කාලේ වගේ නෙමෙයි ගමනක් යනවා. ඔබ ගෙදරට ආවේ. නෑ ස්ටුඩියෝ එකට. ආ ස්ටුඩියෝ එකට. ආ ඉතින් දැන් කාලේ වගේ ගමන් යන්න බය වෙන්න විස්තර අහන්න ඕනේ නෑ ඒ කාලේ. මොකද උස්සන් යන්නේ නෑනේ. ඒකින්ද ඊට පස්සේ මම නැගලා ගියා. ගියාම ඉතින් ලේසයක් අත්ින්නවා, එළියට ඉන්නා. හොඳට කතා කරලා මම ඇහුවා මේ සංගරාව ගත්තා. අනේ උදේ පහන්තර අපිට කෙනෙක් ගෙනත් දුන්නා. ඒක තමයි මේ හෙන්රිව බලන්න එන්නේ කිව්වා. ඊට පස්සේ කතා කර කර ඉඳලා මට රෑ කෑමක් දීලා ඊට පස්සේ කිව්වා හෙන්රි ඔයාට හරියන්නේ පත්තරකාරයෙක් වෙන්න කියලා. ඒ ගමන තමයි මම ඇවිල්ලා අමරසේන මහත්තයාට කිව්වේ. රුක්මනී දේවිය අනාවකේ කිව්වේ. අනාවකේ කිව්වේ. ඔයාට හරියන්නේ පත්තරකාරයෙක් වෙන්න ලස්සන පින්තූරයක් අරන් තිබුණා කියලා. ඒක තමයි මගේ මාධ්‍ය මුල් රාජකාරිය. ආ මේ උත්තේජනය මේ උද්‍යෝගයේ ඇතුුනේ ඒ සිද්ධිය. ඔව්. හැබැයි ඊට ඉස්සෙල්ලා මම අර ඥානාතප්ප දීපේ කියන කතෝලික පත්තරේට පුංචි පුංචි ආගමික නිවස් ලියලා තිබුණා. නමුත් මේ ලේඛකයෙක් කැටියෙන්න හේතු වුණේ රුක්මනී දේවිය. ඒ සිනමාවට සම්බන්ධ දෙයක් නෙමෙයි. දැන් මේ සිනමාවට සම්බන්ධ ප්‍රවේශය තමයි ඔය ආකාරයට සිද්ධ වුනේ නේද? ඊට පස්සේ ඉතින් මම රණවීර මාත්‍යයි යවුදන මාත්‍යයි කිව්වා මම ඇහුවම ඔයා ලියන්න කියලා. ඉතින් මම ලියන්න පටන් ගත්තා. මම ලියන්න පටන් ගත්තේ මේ වෙනේම නෙමෙයි ඔක්කොම නළුලියෝ ගායක ගායිකාව කලාකාරයෝමයි. හැබැයි ඉතින් ඒ කාලේ කලාකාරයෙක් හොයන්න නැකනේ දැන් වගේ ඉතින් වාහන නැහැ පයින් යන්න ඕන සතුන් ගණන් ඊළා කතා කරලා හම්බෙලා සෑහෙන දුෂ්කර කාර්යයක්. ඉතින් අර බොක්ස් කැමරාවත් අරන් ගිහලා ඕකෙන් පින්තූරයක් ගන්නවා. අරන් ඇවිල්ලා පත්තරවල දානවා. පසු කලක ඔහම ගිහලා ගිහලා ඉතින් මම අපි පටන් ගන්නකොට අපි හැඳින්නේ ලේඛකයා කියලානේ. ඉතින් ලේඛකයා ක්‍රමක්‍රමයෙන් ගිහලා දිනු වෙනකොට මාධ්‍යවේදියා වෙනවා. ඉතින් ඊට පස්සේ මේ පසු කාලෙක ආපු ව්‍යවහාරයක් තමයි මාධ්‍යවේදී. ඉස්සර කියන්නේ මේ පුවත්පත් කලාවේදියා කියලා. ඒ නම බොහොම ලස්සනයි. ලස්සන කලාවේදියා කියන නම. ඔව්. ඊට පස්සේ දැන් ඔහොම ඇවිල්ලා දිවයින පත්තරේ ආරම්භ කරනකොට එඩ්මන් රණසිංහ මහත්තයා කතුරු හිටියේ මගේ හිතවත් මහත්මේ. මං කිව්වා මට කොහොම මොරටේ වාර්තාකාර ධූරය ගන්නයි කියලා. පස්සේ මං ඒකේ වාර්තාකාර ධූරය ගත්තා. අදටත් මම මොරටුව වාර්තා කර දිවෙන පත්තරේ. ඉතින් එතෙක් සිට මම අර නල්විලයන්ගෙන් ලියන්න පටන් ගත්තා ඒ පත්තරවල. එතනදී ඔය රිදී පතේ රාජකාරියට ගියාට පස්සෙන් සිනමා නළුලියෝ ගැන තමයි විශේෂයෙන් ලියන්න පටන් ගත්තේ. ලියන්න පටන් ගත්තේ මම හරි ආශ්‍රය කරා ආදරය කරා ඒගොල්ලොත් ඉතින් මොකද්ද මන් දන්නේ මට හරි හිතවත් වුණා. මගේ කතා බහට ඒගොල්ලොත් එක්ක අසුරුනේ දේ වෙන්නේ නැතිනම් සමහර නළුලියෝ අදටත් මට කියලා තියෙනවා අපිව හම්බෙන්න නාවට කමන්නේ නැහැ ප්‍රියශාන්ත ඔයා ලියන්න. හැබැයි අපිට අගෞරවයක් නොවන විදිහට ලියන්න. පළවෙනි ඉස්සෙල්ල මාව දැනුවත් කරන්න. මට මේ මේ සුන්දර අතීතයක් තියෙනවා. ඉතින් ඒ ඒ වගේ ඒක වගකීමෙන් කරන්න ඕනේ කරන්න නේද? ඊට පස්සේ දැන් දිවයින පත්තරේ ඉරිදා දිවයිනේ කරන මීවිත කියලා අර ටැබ්ලොයිඩ් සංග්‍රහව. ඒකෙදි මනෝජ් අබෝධීර මහත්තයා චන්ද්‍රසිරි මහත්මයා දොඩංගොඩ මහත්තයා එතුමා මැරුණා. එතකොට එතුමා මට කිව්වා ඔයාට දැන් හොඳයි නේද ඔය නළුලිය ගැන අපේ පත්තරේ ලිව්වනම් කියලා. හැම ඉරිදම මම ලිපියක් ලියන ඒගොල්ලෝ ගැන අදටත් ඒක කරගෙන යනවා. මේ ටිකේ නම් මට අසනීප වෙලා ලියන්න බැරි නම් දැන් පත්තර දෙක තුනකට ඒ පාරකින් මේ නළුලියන්ගේ විස්තර කියවන්න කැමති අය ඉන්නවා හරියට ලංකාවේ. නමුත් මේ ඒගොල්ලන්ගේ ඒ සම්පූර්ණ විස්තර හොයා ගැනීම හොදෙනකොට අසීරුයි. මම කරන වැඩේ කොහොම හරි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා පෞද්ගලිකව හානි නොවන අන්දමට ලියාගෙන ආවා. ඒ නිසා මම හිතනවා ඒ නළු නිළියොත් මට ගරු කරලා මම ලියන ශෛලියට ගරු කරලා වෙන්නේ නැති මේක කරගෙන යන්න දුන්නේ. ඊට පස්සේ දිවයින පස්සේ මෙන්න පාලිත සෙන්නාක මහත්මයා කියලා මාධ්‍යවේදියෙක්. එතුමා කිව්වා අපි මේක පොතක් කරමු කියලා. ඊට පස්සේ ගොඩගේ එක්ක සාකච්ඡා කරලා ඒන් තෝරාගත්ත ලිපි ටිකක් මට ඔක්කොම කරන්න බැරුව ගියා. තෝරාගත්ත ලිපි ටිකක් තමයි මම පළ කරන්න ගත්තේ. මේ රිදී දිරේ උපකරණ තරු කියලා අප පළ කරලා තින්නේ ඒ ලිපි එකතුව නේද? එකතුව. පත්තරේ පළවෙච්ච. ඔව් දැන් මේක එක එක්කෙනා හම්බෙලා සාකච්ඡා කරලා ඔවුන්ගේ කලාව ජීවිතය ජීවිතය පෞද්ගලික තොරතුරු ඒවා එකතු කරලා තමයි ලියලා තියෙන්නේ නේද? ෆොටෝස් ලබා ගත්ත පරණ පින්තූර මොකද නොදැක්ක. ඉතින් අදටත් මේ පොත වර්ණනා කරලා එවනවා. ඉතින් තවත් ඉදිරියට කරන්නයි කියලා මම කරගෙන යනවා. මම හිතනවා පත්තර කලාවේ දැන් අවුරුදු 60ක් එක දිගටම සේවය කරා මගේ ජීවිත කාලෙම මම මේ නළුලියන් වෙනුවෙන් තමයි වෙහෙසෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට යම් ඔව් ඒක මම හිතන්නේ මේ රටම දන්න කාරණයක් ඒක නේ. දැන් මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි ඔබගෙන් මේ කරුණු දැනගැනීම සඳහා මේ පොතේ ඔබ සම්මුඛ සාකච්ඡා කරලා තියෙන නළුලියන් අතරින් බොහෝ දෙනෙක් දැන් ජීවිතුන් අතරක් නැතුවත් ඇති සමහරවිට. නෑ මේ මෑතකදීත් නෑ එල්ලා සුගතපාල කියන්නේ. ඔව්. ඉතින් දැන් මේ සාකච්ඡා කරනකොට ඒ ඒ චරිත ගැන හිතනකොට ඔබට විශේෂයෙන් හිතේ ඇලිච්ච හිතෙන් නොමැකෙන යම් යම් ගුණාංග තිබිච්ච චරිතාංග තිබිච්ච නළුලියෝ ගායක ගායිකාව එහෙම පැතිනේ නේද? ඔව් ඉන්නවා. අදටත් ඉන්නවා. අදටත් ඉන්නවා නේ. ඒ වගේ අත්දැකීමක් දෙකක් අපිට කියනවා නම් හොඳයි නේ මේ මෙන්ඩිස් මහත්තයා. ඔව් මම හිතනවා දැනටත් මේ ක්ලැරිස් ඩිසිල්වා කියන නිලිය හරිම තාම ජීවිත අතර ඉන්නවා නේ. ජීවිත අතර ඉන්නවා. එතකොට ඇලෙක්සැන්ඩර් පෙරරා ඉන්නවා. Boniface Fernando Alexander Pranandu. Alexander Pranandu ඉන්නවා. එතකොට බැප්ටිස් ප්‍රනාන්දු බොනිෆස් ෆර්නෑන්ඩෝ ලියා ලෙන්සන් ක්‍රිස්ටිලනාඩ් ළඟදී මැරුණා. ඒ වගේ චරිත සිනමාවේදීත් හරි පුදුම කැපවීමකින් කරපු චරිත අනිත් එක්කන නිමලාතපත්තු නිලියක් ගායිකාවක් දැනටත් මේ රත්මලාන පළාතේ ප්‍රසිද්ධ ජීවත් වෙන්නේ එතුමිය එහෙම මේ සිනමා පත්‍ර වලට සාකච්ඡා කරනකොට එහෙම ඒ අත්දැකීම් එහෙම ලියද්දී හරිම සුහදව අපේ අසුර කරමින් ඔක්කොම විස්තර කියා දෙනවා බොරු කියන්නේ නැහැ ඒ වගේම අපි මොනවා හරි දැන් ওই රුක්මනී දේවිය ගැන විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ පිටුමිය ගැන රුක්මනී දේවිය අනුස්මරණ සංගමයක් පටන් අරන් උත්සව කරගෙන යනවා. එතකොට ඒ උත්සව වලට මේ නළුලියෝ පුළුවන් තරම් ඉන්න සහභාගී වෙනවා. මොකද එතුමියටත් ගරු කරමින් මට කියන්න අමරසිංහ මහත්තයා කාලේ දෙනවා නම් පුළුවන් රුක්මනී දේවිය වෙනුවෙන් මම ගීත පොතක් කරනවා. ඔව් ඒ ගැනත් අපි කතා කරමු. ඊට ඉස්සෙල්ලා මම කැමති අද මම ආරාධනා කළා පෙරවදනට අපේ කුසහස්ත මාධ්‍යවේදියෙක් ඒ වගේම හොඳ රසිකයෙක් සංගීතඥයෙක් ඒ වගේම ඔබ දැන කිව්වා වගේම බොහොම අගනා සත්පුරුෂයෙක් ඔව් රවින්ද්‍ර ගුණසේකර මහත්තයා මොකද මේ මම දන්නවා රවින්ද්‍ර ගුණසේකර මහත්තයා තුලත් ඔබ කෙරෙහි විශාල බැතිසිතක් තියෙනවා ඔබගේ මේ කැපවීම සම්බන්ධයෙන් මම කැමතියි මේ රවිගෙන් අහන්න දැන් මේ වගේ කෘතීන් කිරීම මේ වගේ නළු ලිවිල ගැන ඔවුන් හම්බෙලා කතා කරලා මේ වගේ පොත්පත් කිරීම ඔවුන් වෙනුවෙන් මේ කැප කිරීම පිළිබඳ ඔබ දරන අදහස මොකද්ද රවි? හෙන්රි මහත්තයා ලියපු ත්‍රිදී තිරේ උපකලතරු කෘතියේ චරිත 48ක් ගැන කියවෙනවා. සංගීත ශිල්පීන්, සිනමා ශිල්පීන්, නාට්‍ය ශිල්පීන්, ගුවන්විදුලි ශිල්පීන් කියලා වර්ග කරන්න පුළුවන්. මේක පරීක්ෂකයින්ට, රසකයින්ට අනාගත පරපුරට අත්පතක් ඇටියට භාවිත කරන්න පුළුවන්. මෙතුමාගේ භාෂා විලාසය හරිම රසවත්. මම මේ ලිපි වලින් බොහොමයක්ම කියුවා. එයින් එකක් තියෙනවා වදගහ සුදියෙන් ජනාධිපතිපත් සීඑල් ෆොන්සේකා කියලා. මේ චරිත 48න්ම මට හිතට වැදුනේ මේ මේ මාතෘකාව. අපේ තාත්තලා එහෙම කතා කරනවා මේ වදගහ සුදිය ගැන. නවසි 50 ගණන් වල මේක ගැන කතා වෙලා තියෙනවා වර්ධකන සුදිය ගැන. ඔව් 50 ගණන් වල. 50 ගණන් වල. සූර්යග්‍රහණය තිබිච්ච කාලෙනේ. අන්න හරි මේ චරිතය මෙතුමා හඳුන්වන්නේ වර්ධකන සුදියෙන් ජනාධිපතිටපත් සීල් කොන්සෙක කියලා සීල් කොන්සෙක මහත්මයාගේ පින්තූරෙත් තියෙනවා. මෙතුමා පටන් ගන්න හේදි මහත්මයා මෙන්න මෙහෙමයි. මගේ මතකයේ හැටියට ඒ 1950 ගණන් වල විය යුතුය. එක්තරා ජෛවඥයෙකු එම වර්ෂයේ දිනය සහ වේලාව සඳහන් කරමින් ඒ අවස්ථාවට පැවැත්වෙන සූර්යග්‍රහණ වේලාවට වදකහ බීමෙන් තරුණියන් ලස්සන වෙන බවට ප්‍රකාශයක් කර තිබිනි. එය බොන ක්‍රමය සහ අවශ්‍ය ප්‍රමාණයද ඔහු සඳහන් කර තිබිනි. ඒත් කොයි දේ ප්‍රමාණයට වඩා ගැනීමේ පුරුද්දෙන් පෙළෙන තරුණියෝ ප්‍රමාණයක් නොමැතිව වදකහ බීවෝය. පැය භාගයක් යන්නට මත්තෙන් මුළු ලංකාව පුරාම රෝහල් වලට තරුණියෝ රැගෙන ආවෝය. ඒ නොනවතින වමනය සහ ඔක්කාරය සඳහාය. කවිකොල අලුය කරන්නන්ටත් පුවත්පත් වලටත් එදින සවස පත්වලටත් පසුදින ජාතික පුවත්පත් වලටත් ඒ හොඳ මාතෘකාවක් විය. හැබැයි මට මතක හිටියේ තරුණ විතර නෙමෙයි වැඩිහිටි ගෑනුත් බීලා වමන කරලා ගෙනිච්ච ඉස්පිරිතාලේ. ඉතින් මේ මොරටුවේ ප්‍රථම ගායක කණ්ඩායම පිහිටුවාගෙන සිටි ජනප්‍රිය ගායකයෙක් වූ සීල පොන්සේකා ගැන තමයි මෙතුමා මේ ඒ ඔක්කොම වර්ණනා කරුවේ. ඉතින් ඒ වගේ මේ චරිත විතරක් නෙමෙයි ඒහා සම්බන්ධ බැඳුණු රසවත් තොරතුරුත් මෙතුමාගේ මේ කෘතියේ ඇතුළත් වෙනවා. බිව්වා නේද වදගහසුදිය වගේ ගීත ගායනා කරේ මේ CL කොන්සර්ට් එක තමයි. ඉතින් ඒ වගේ මේ බයිලා ගායනය. එයා මේ ශ්‍රේණියේ ගුවන් විදුලි ගායකයෙක්ලු. ඉතින් මේ වගේ බොහොම රසවත් සිද්ධීන් තියෙනවා මේ චරිත කතා පොතේ. රවි හිව්වාගේ මැන්දිස් මහත්තයාගේ ඒ බසේ තියෙනවා රසේ. රසේ. රසේ රසේ තියෙනවා. හුඟක් අද නැති රස නැහැනේ බස. දැන් මේක මේ බලන්නකො මේ ගම්බද සුන්දරී ශීලා පීරිස් ඒ ගම්බද සුන්දරී රංගපෑව නිසා මේකේ අමුතු විදිහේ යෙදුම් තියෙනවා මේකේ තියෙනවා එකක් ජනප්‍රිය සැමියෙකුට බිරියක සහ දියණියකට මවක වූ නිලි ගර්ලි ගුණවර්ධන ආදරයට ආදරය කළ පුෂ්පා ජනෙත් ඒ වගේ මේ අමුතු විදිහකට තමයි මේ පටුනේ හැඳින්වීම කරලා තියෙන්නේ. ඒ වගේ තව විශේෂ චරිතයක් මට හම්බුණා. මේ තියාගා එන්න එඩ්ඩට් ගැන හඳුන්වන්නේ මෙහෙමයි. Tamanටම පමණක් හිමි ලයන්විත හඳින් ගයන තියාගා එන් නෙඩ්වඩ්. එයා හඳුන්වන්නේ මෙන්න මෙහෙම තමයි. ඈත අතීතයේ එක්තරා කාලයක ගම් පළාත්වල ඇවැස්ස මස්සිනා නෑනාටම දීර්ඝ ජීවිතයයි මතයක් තිබිණි. තරුණ වියේදී එවන් අදහස් වලට පිටුපා කටයුතු කළ මස්සිනාලාද නෑනලාද සිටිය අතර මේ දුක කියන මස්සිනාටද නෑන අහිමි වී ඇත. ඒ ආර්ථික හේතු මතය. මස්සිනා හේනට වී ඔහු ගැන දුක මෙසේ කීවේය කියලා ලියනවා රෑ පැය රකින්න කුරහන් පැහැනා හේනේ තවත් ඊට පස්සේ හෙන්රි මහත්තයා හඳුන්වනවා මස්සිනාව අතහැර යන්නට සිදුවේ ආර්ථිකමය ප්‍රශ්නය මත දෙමාපියන්ගේ එල්ලීමටය. ඒත් ඇගේ සිතේ රජ කරන්නේද මස්සිනාගේ ආදරයයි. ඇය පිළිතුරු දෙන්නේ ශෝක පරිතවය. ඒකට ගොඩේ ඉස්මත්යේ දුටුවාට ඇලකන්ඩියේ ඉඳගෙන අතවැණුවාට කියලා ගීත ਵਿਚාරය කරනවා. මේක චරිත කතාවක් පමණක් නෙමෙයි. මේක බොහොම අපූර්ව ਵਿਚාරයක්. ගීත බොහොම අපූර්වට මේ ਵਿਚාරය කරනවා ඔබතුමා. ඉතින් හෙන්ඩිට ඒ වගේ ਵਿਚාරශීලී ශක්තියකුත් මේ පොතෙන් මම දකිනවා. ඔව් ඔබ කියන එක කාරණේ ඇත්ත. අනිත් එක වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් තමයි ගාක් වත්පත් කලාවේදීන්ට භාෂා හසුරීම හරි අමාරුයි. නමුත් මෙන්දිස් මහත්තයාගේ අත්දැකීම ඔහු දීර්ඝ කාලයක් භාෂා ලියලා ඒ භාෂා හරි නිර්මාණාත්මකව රසවත්ව ලියන්න පුළුවන් කියන එක දැන් මේ පොත කියනකොට ඒක හොඳට පේනවා. ඒ පාඨකයා නොනවත්වාම කියීමේ ආශාවක් දෙනවා. පොත ආශාවෙන් කියවන්න පුළුවන්. අන්න හරි. ඒක රැයෙන් කියවන්න පුළුවන්. ඒක රැයෙන් කියවන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. හොඳයි මේ රවිට බොහොම අපි මේ කෘතඥ වෙනවා මේ ගැන මේ ඔබේ අදහස් කීම ගැන. ඒ වගේම මේ මෙන්දිස් මහත්තයාගේ ඒ සේවය අගය කිරීම ගැන. හොඳයි ඔබට දැන් අවස්ථාව තියෙනවා මේ මෙන්දිස් මහත්තයා රුක්මනී ගැන ඔබගේ හැඟීම් පළ කරන්න. අසහා රුක්මනී දේවී ගැන කතා කරනකොට මේ දැන් මං ගැන කතා කරන්න පැමිණි රවින්ද්‍ර මුනිසේකර මහත්තයා තමතක් කරන්න බෑ. ඒ මොකද මේ අපි 1989 තමයි රුක්මනී දේවී අනුස්මරණ සංගමේ පටන් ගත්තේ. ඒක පටන් ගත්ත අවස්ථාවේ එතකොට රවින්ද්‍ර මහත්මයා මම දැනගෙන හිටියේ කොච්චි කඩේ ඇලොයි ජයමාන්න කියන නාට්‍ය ශිල්පියාගේ පාස්කු නාට්‍යයකට ගිය අවස්ථාවේ. එතනදී රවින්ද්‍ර මහත්තයට කියනවා රවින්ද්‍ර මහත්තයා මට ගුවන් විදුලිය පැත්තෙන් ගොඩක් උදව් කරා මේ රුක්මනී දේවී අනුස්මරණ සංගමය පිහිටුවන්න. මොකද එතනදී ඒ දවස්වල හරි අමාරු දෙයක් තමයි එවැනි දෙයක් කරන්න අනිත් එක රටේ තිබුණ මේ ත්‍රස්තවාදී කැරල්ලක්. ඒ කාලේ කොළඹට එකතු කරන්නත් අමාරුයි කට්ටියව. කොහොම හරි වේවා මම දවසක් එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහත්තයාට කිව්වම මට කිව්වා පටන් ගන්න රුක්මණ දේවී අනුස්මරණ සංගමේ මම උදව් කරන්නම් කියලා. ඊට පස්සේ අපි රුක්මණ දේවී අනුස්මරණ සංගමේ පටන් ගත්තා. පටන් ගන්නකොටම ඒකේ ප්‍රධානත්වයට පැමිණි වකට නියෝජ්‍ය කතානායකව සිටි ගාමිණී ෆොන්සේකා මහත්මයා. ඊට පස්සේ ගරු එනස් පෝරතර පියතුමා තමයි අපිට මේ මාධ්‍ය කේන්ද්‍රය අරන් දීලා මුදලින් නැමැති වුණාට අනුග්‍රහය දැක්වුවේ. ඉතින් බොහොම අශීර්වෙන් අපි පටන් ගත්තා. එදා අපි යෝජනා කරා ජනාධිපති ප්‍රේමදාස මහත්මයාට රුක්මනී දේවී වෙනුවෙන් සමර මුද්‍රණ නිකුත් කරන්න කියලා. ලෝකයේ කිසිම රටක කලාකරුවෙක් වෙනුවෙන් සමර මුද්‍රණ නිකුත් කරලා තිබුණේ නැහැ. පළමු වරට නිකුත් කරලා තිබුණේ රුක්මනී දේවී වෙනුවෙන් තමයි නිකුත් කරන්නට ලැබුණේ අපිට. ඒකෙදි අමතක කරන්න බෑ ගාමිණී ෆොන්සේකා මහත්මයාත් අපිට ඒ සඳහා ගොඩාක් උදව් කරා. ඊළඟට අපි ඉල්ලුවා තවත් මීගමුවේ කලාකාරයින්ට රැඟුම් රගන්නට තැනක් ඕනයි කියලා. මේගමේ හදලා දුන්න රංග ශිල්ප කේන්ද්‍රයක්. ශිෂ්ටත්ව ප්‍රදානයක් ලබා දුන්නා. ඒකම අපේ ඉල්ලීමට රුක්මනී දේවියනේ මාවතකුත් නම් කරලා දුන්නා. ඔය ප්‍රධාන ඉල්ලීම් හතරට අමතරව මේ දක්වා අපෙන් යමෙක් අහනවා නම් මොනවද කරේ කියලා එහෙම නෙමෙයි අපිට අහන්න වෙන්නේ රුක්මනී දේවියනේ අපිට කරන්න පුළුවන් අපි නොකලේ මොනවද කියලා. ඒ කියන්නේ සියලු දේවල් අපි කරා පෞද්ගලිකව මගේ මිතුරියක් ඇටියට රුක්මනී දේව සහෝදරියක් ඇටියට හැටියට මගේම එක කුසන්පන් සහෝදරයෙක් හැටියට සැලකලා මම ඒ සියල්ල කරා. ඔහොම යනකොට රුක්මනි දේවියන් තමයි මම මුල්ම පොත පිට කළේ. රුක්මනි දේවී සමරු සමරුම කියලා. ඊට පස්සේ මම තා පොත් කීපයක් කරා. නමුත් ඔබ මේ ඉතාමත්ම වටිනා කෘතියක් කරලා තියෙනවා රුක්මනී දේවී ස්වර්ණගී කියලා ඇය ගායපු ගීත සියල්ලම වගේ එකට එකතු කරලා නේද? ඔව් අපි ඒක ගියා අවුරුද්ද උත්සවයට තමයි පිට කරේ මේ රුක්මනී දේවීගේ ජන්මදිනය 96ට එදා ඒ ගීත පොතම සායනක අවුරුද්දක් විතර මත රවීන්ද්‍රනාත් මහත්තයේ ප්‍රවෘත්තිය කිව්වා අපිට රුක්මනී දේවිය ගීත එවන්න කියලා. ඒත් හුඟක් සැනලින් අපිට ඒව ගාල්ලේ කමලාබ්බේ සුන්දර කෑගල්ලේ තිලක් පිල්වල එතකොට උස්සතකේ ආවේ සුසිලා පතිරාජ කියලා එක්කෙනෙක්. තව ඇම්බිලිපිටි මහත්මයා කොයි විදිහට ඒව අපි ඒවත් එකතු කරලා පුළුවන් තරම් මම හිතන්නේ රුක්මනී දේවියගේ ගීත තියෙනවා විශාල සංඛ්‍යාවක්. එයා බෞද්ධ ගීත කිව්වා කතෝලික ගීත කිව්වා කතෝලික ගීත අතරින් නම් එකම එක කිතුණු ගීතයක් නෙමෙයි ආයක කරේ අර පල්ලිවල කියන කන්තාරු ගීතයක් හැටියටයි. ඉතින් ඒ ගීතයත් සමගින් අපි ගීත මටත් මේක කියන්න අමාරුයි කොච්චරද කියලා පුළුවන් තරම් අපි හොයලා පළ කරා. ඒ ගීත පොත තමයි මම හිතන්නේ දැනට විශාල වශයෙන් විකිණීගෙනත් යනවා. ඒකෙන් හුඟා ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකේ පිටකවර තියෙන්නේ මුලින්ම මේ හැමෝම කතා කරනවා කවුරුත් පහේ ලංකාව ජාත්‍යන්තර ගීතයටපත් කරේ එක එක නළුලියෝ කියලා. නමුත් රුක්මුණි දේවිය තමයි මුලින්ම එළියමාන ඉන්දියාවේද ගිහිල්ලා ජාත්‍යන්තර ගීතයටපත් වෙන්න වැඩ කරේ. ඒ තිබුණා ෆිල්ම් ෆෙයාර් කියලා ඉන්දියාවේ සංග්‍රහයක්. ඒ සංග්‍රහයේ මුල් පිටේ පළ වුණා රුක්මුණි දේවියගේ ඡායාරූපයක්. ඒ ඡායාරූපය තමයි අපි මෙහි මේ ස්වර්ණගී කියන පොතට ඇතුළත් කරලා තියෙන්නේ. මේවා කිසිම කෙනෙක් ළඟ නැහැයි කියලා මට විශ්වාසයි. එක්තරා පත්තරයක විතර ලංකාවේ පළ වුණා මේ පින්තූරය. ඒ කාලේ එහෙ පළ කරා රුක්මනී දේවියගේ කැමැති අකමැති කියලා ලොකු ලිපි පෙළක්. ඒ ලිපි පෙළ තමයි අදටත් පුවත්පත්වල පළ වෙන්නේ නළු විදියෝ කැමැති අකමැති කියලා. ඉතින් ඒ නිසා රුක්මනී දේවිය මම අදහනවා මම කියනවා රුක්මනි දේවී තමයි ලංකාව මුලින්ම ජාත්‍යන්තර කීර්තියටපත් කරපු නිලිය කියලා. මොකද නැත්නම් ඇයටත් කරන ගෞරවයක්. රුක්මනි දේවී සංග්‍රමය කරන්නේ අපේ කැපවීමෙන් අපි සමාජිකත්වය එකතු වෙලා අපි අපි එකතු කරලා මුදල් දාලා තමයි මේ උත්සවය කරන්නේ. නමුත් අද රුක්මනි දේවිය විකුණාගෙන කට්ටියක් ඉන්නවා. කොහොම නත් අපිට තව කතා කරන්න කාලේ තිබුණා නම් හොඳයි කාලේ දන්නේ නැතුව මේ ගෙවිලා ගියා. ඔබ ගාව ඇති හුඟක් කතන්දර මේ අපි අසන්නන් Tamanට දැනගන්න රසවත් අත්දැකීම් නැති. නමුත් අපි ඊළඟ අවස්ථාවක හම්බෙන්න බලමු. නැවතවල් ලැබුණා තුඟා දේවල් කියන කතා කරන්න. අද අපි ඔබට හඳුන්වා දුන්නේ පෙරවදන වැඩසටහනෙන් රිදී tire උපකල තරු කියන පොතත් රුක්මනී දේවී ස්වර්ණගී කියන පොතත් හෙන්රි ප්‍රේශාන්ත මෙන්ඩිස් කියන රසිකයාගේ සහෘදයාගේ කෘතහස්ත පුවත්පත් කලාවේදියාගේ අපි ඉතාමත් කෘතඥ වෙනවා හෙන්රි ප්‍රශාන්ත මෙන්දිස් මහතාණන්ට පෙරවදනට පැමිණිලා අපි මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන ඔබට මේ කලාකරුවන් වෙනුවෙන් කැපකිරීම කරන්න අවකාශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන් මම මේ මට පොඩ්ඩක් දෙන්න කාලය කරුණාරත්න අමරසිංහ මහත්තයා මම හුඟක් ස්තුතිවන්ත වෙනවා මේ මාව මේ අවස්ථාවට ගෙන්නුවට මාව ගෙන්නන්න උදව් කරාට මේ අපේ රවින්ද්‍ර ගුණසේකර මහත්මයාට මොකද ඇත්තෙන් අපි යමක් කරනවා ඉතින් බොහෝ විට අපිට ලැබෙන ප්‍රචාරය මදි කියන්නේ මට වැඩි මම බලාපොරොත්තු මගේ මේ කෘතින් ගැන කතා කරන්න. ඉතින් ඒ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මගේ හෘදයාංගයෙන්ම සන්තෝෂය සතුට ස්තුතිය පුද කරනවා. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ ඉනෝකා ගමගේ. පෙරවදන මාර්ෂ්ටලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි.